19 ප්‍රශ්නය. තිසුමි විමල රත්න හතර වසර ගාල්ල. තෙරුවන් සරණයි ලොකු ස්වාමීන් වහන්ස. සතියෙන් තුවාලය සමග නෑම. මම නානකොට වතුර බින්දු ඇඟට වැටෙන විට රස්නයක් දැනුණා. ටික ටික රස්නය දැනෙන එක අඩු වුණා. වතුර බින්දු ඇඟට වැටෙන තැන්වලට රස්නයක් හා අනෙක් තැන්වලට සීතලක්ද දැනුණා. වතුර බින්දු තුවාලයට වැටෙන විට ඉවසන්න බැරි තරම් දැවිල්ලක් දැනුණා. මට කෑ ගහන්නත් හිතුණා. වේදනාව දිහා දිගටම බලනකොට මට දැනුනේ වේදනාව සැරින් සැරේ අඩු වෙවි වැඩි වෙවි තියෙනවා වාගේ. මම සබන් කෑල්ල අල්ලන විට සිනිදු බවක් දැනුණා. සුවඳක්ද දැනුණා. මම සබන් තුවාලයේ ගානකොට මට දැනුණා යුද පිටියක තරම් වේදනාවක්. ඒ දිහා දිගටම සතියෙන් බැලුවා. මම ෂැම්පු බෝතලය අල්ලන විට සිනිදු බවක් දැනුණා. ඒ ඔළුවේ ගාන කොට සිසිලසක් ඇති වුණා. ඇඟේ බේරෙන විට සිනිදු බවක් දැනුණා. වෙනදා නම් මම තුවාල වුණාම හයියෙන් අඬනවා. වතුර වැටෙන විට දන්න ගන්නවා. බිත්තියේ වැදුනොත් රිදෙන්න ගන්නවා. මේ ඔක්කොම මම සතියෙන් බලනවා. මේවා දරා ගන්න මට හැකි වෙනවා. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඉතින් තුවාලේ සනීප නොවි දිගටම තියෙන්න ඕනේ. නැත්තම් එහෙම කොහොමද මේ ඔබ සනීපෙච්ච ගමන් නානකොට අර සාමාන්‍ය වතුර ගන්නව දැනේ. අර ඔච්චර සබන් ගන්නකොට මේ මෙහෙමයි වතුර වැටෙනකොට මෙහෙමයි කියන එක නෑ. ඉතින් බුදුහාමුදුර අපිට කියනවා හැම ගහපු එළ දෙනක් හිතන්නේ කියලා. නිච්ඡම්ම ගාවි හැමක් නැති එළ දෙනක් වගේ. ඉතින් ඒකේ බුදිය ගන්න ගියොත් පසේ ඉන්න පණුව කනවා. ගහකට හේතු වුණොත් ගහේ ඉන්න කුරුමිනියෝ කනවා. වතුරට බැස්සොත් මාළු කනවා. හිටගෙන ඉන්නත් බෑ. ආන් මේ වගේ කියනවා තුවාල වෙච්චි නැති කයත් ඒ වගේ. ඉතින් තුවාල වෙච්චාම අපිට තේරෙනවා මේ වේදනාව කියන එක. නැත්තම් අපි උඩ පැන පැන හතරේ වයසේ ඉන්න ළමයා ඉතින් අල්ලන්න හම්බ වෙන ගන්නෑ නැත්තම්. මං හතරේ වයසේ ඉන්නකොට නිවාඩු කාලෙට හන්දි හැම තැනම තුවාල වෙලා ප්ලේවින් දාපු පුළුන් දාලා කපු ගහක් වගේ මාපෙන්නේ. දැන් නටන පුළුවන් තරම් නටන. ඒ කපු මම සාමාන්‍ය සුදු පාටනේ. මගේ යඟ පුරාම කහ පාට පුළුන් පිපිලා. දකින ඔක්කොම දන්නවා මේ කොච්චර දුවල තිබුණත් ගාය නතර වෙන්නේ හැම හන්දියකම දැන්ටත් තියෙනවා ලප හැම තැනම තුවාල. ඉතින් මේ පුතා ඒක අපිට භාවනාවකට හරවලා නානකොට හරවලා සබන් ගන්නට හරවලා ෂැම්පූට හරවලා ඉතින් ওই ටික අපිට ඔය ටික අපිට වීඩියෝ එකකට හදලා මේ වගේ ළමෙක් ලව කියවලා අපිට මේ ළමයාගේ වයසේ ඉන්න අනික් අයට අහන්න කවදාමට කරන්න ලැබෙයිද කියලා මගේ හීනයක් තියෙනවා. ඉතින් පුතා ඔයාට ඒකට කරන්න බෑනේ. ඔයා එක්ක අම්මට කියන්න ඕනේ නැත්නම් තාත්තට කියන්න ඕනේ කාට හරි කියන්න ඕනේ. ඔය ඔය වචන වලින්ම මේ වැඩේ ඕනනම් ලියලා කරලා හදන්න පුළුවන්. හොඳ පුංචි වීඩියෝ එකක් හදලා තියාගන්න ඕනේ. වෙනදා මේ දුව දුව අඬන යුද පිටියක් වගේ වේදනාවක් තියෙන ළමයා දැන් වේදනාව ගැන අපිට රචනා ලියලා අපිට කමඨාන් සුද්ධ කරනවා. ඇත්තටම ඔයාට වැඩි අපේ කමඨාන සුද්ධ වෙනවා. මේ මිනිස්සු අඬන්න පුරුදු කරලා තියෙන වේදනාවට බුදුරජාණන් වහන්සේ වේදනාව වේදනානුපස්සනාවට දාලා නිවන් මාර්ගයක් හදලා දීලා තියෙනවා. ඉතින් අඬන බබාලට ගක් අඬන්නේ පුතේ වයසක කට්ටිය. වයසක කට්ටිය මේ අඬලා හුරතලේ ඉල්ලන්නේ ඔය. ඒ ලෝකේ ඉන්නවා ඒ අර රිචාඩ් රෙස්ටාක් කියන එක පොතක් ලියලා තියෙනවා The Brain කියලා. ඒක ගෑනු ළමයි දැන් නම් ඊළඟ වයසේදී එයාට වේදනා චෛතසිකේ නැහැ. එයා උන්චිලාගෙන් කඩාන වැටිලා කකුලේ පළුවකට බෙහෙත් බැඳලා තියෙයි. ඊළඟට දැනෙන්නේ නැහැ. ආයෙත් උන්චිලාවේ පදිනවා. ළමයි දත් හපනවලු දත් වලින් ලේනකම්. කොච්චර ගැහුවත් වැඩක් නැතිලු. මොකද ගැහුවට වේදනාවක් නැහැ. ඉතින් ඒ නිසා වේදනා චෛතසිකයේට වේදය කියලා කියන්නේ විත්‍රි වේදේ කියලා කියන්නේ වේදේ කියලා කියන්නේ දැනුමට නම. ඒ නිසා මේ වෙනද අඬන බබා අද කමටහන් සූද කරන බබෙක් වඩටපත් වෙලා තියෙනවා. ඉතින් අපි බොහොම සතුටු වෙනවා. ආ එහෙම තුවාලය ඇතුව හෝ නැතුව සක්මන් කරනකොට කොහමද? පරියක් කරනකොට කොහමද කියලා ওই දක්ෂ රචනා ශිල්පයේ අනුව අපිට ලියලවන්න කියලා අපි යනවා ඊගාවෙකට.